අපේකම සොයා යන సౌందర్యాత్మక අඩහෝරාව සත්සර සවිය. Hey! සංගීතය තරම් මිනිසාගේ ආධ්‍යාත්මය සුවපත් කිරීමට හැකි ඔසුවක් තවත් නැති තරම්ය. භාවනාවක් කරගත හැකි සංගීතය බොහෝ දුක්ඛ දෝමනස්යන් පළවා හරින්නටත් සුඛදායී චිරකල්පනයක් ඇති කරන්නටත් පොහොනා ගුණයෙන් යුතු වෙයි. ශ්‍රී ලංකාවේ අප අපේ සංගීතය ලෙස භාවිත කරන්නේ උත්තර ಭಾರತೀಯ සංගීතයයි. අපගේ ජන සංගීතය උත්තර භාරතීය හෝ බෙන්ගාලි සංගීතය හෝ බටහිර සම්භාව්‍ය සංගීතය සමඟ හෝ මුහුන් කරමින් අපි අපේම සංගීත ආරක් බිහි කරගන්නට තවමත් සූදානම් බවක් නොපෙනේ. මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලාංකීය සංගීතඥයෙකු වූ සුනිල් සාන්තයන් මේ පිළිබඳව දක්වා ඇත්තේ මෙවැනි අදහසක්. මට වමනා කළේ ඉස්සෙල්ලාම මේ ඉන්දියානු ඌරුවෙන් ඈත්වීම. මොකද ඒ දක්වාම අපේ රටේ හැම තැනම මුල් බැහැගෙන තිබුණා මේ ඉන්දියානු සංගීතයේ ඒක අර බජව්ව කියලා එකක් තිබුණා, සාජ්‍ය කියලා එකක් තිබුණා. ඔය විදිහට ටැවිනෝදෙට ඔය ගීයක් කියනවා. මම කියන කනගාටුයි. මගේ තිබුණා එක්තරා විදියක පිළිකුලක් ඒ ක්‍රමයට. ඉතින් මට වමනා කළා මේ සංගීත ක්‍රමය කොහොම හරි වෙනස් කරලා අපේ හැදුණු પરම්පරාව කියන්නේ පුංචි ළමයින්ටත් අනිත් එක අර ශිෂ්ට සම්පන්න මිනිසුන් ඉන්නවනේ. ඒගොල්ලන් මැද්දට මේක ගෙන යාමට පුළුවන් ක්‍රමයක් තියනවාද? මගේ අරමුණ ඒකයි. එතකොට ඒ විදිහට සකස් කරගෙන මම ওই සංගීත ක්‍රමයක්කට මුල පිරුවා. ඒ ක්‍රමයේ ඔස්සේ මං ගියා. එකක් ඒක හින්දුස්ථානි වෙන්නත් නරකයි, වංග වෙන්නත් නරකයි, අපරදි වෙන්නත් නරකයි. ඔය හැම එකටම කියන්නේ ඇතුල් නොවි හැම එකෙම බේරීගෙන අපටම ආවේනීය ක්‍රමයක් ඇති කර ගැනීමට මම උත්සාහ කළා. ඉතින් ඒ ඔස්සේ මට යන්න පුළුවන්කම ලැබුණා. ඒ මගේ මුල් අවධියයි. ඊට පස්සේ මගේ අදහස් තා වෙනස් වුණා. ඒ කියන්නේ අපේ තියෙනවා දේශීය සංගීත ක්‍රමයක්. ඒ කියන්නේ වන්නම් පෙල් කවි වගේ වගේ ඉතින් අපි දන්නවා වන්නම් පෙල් කවි කියලා අපට අපේ වුමනාවන් ඉෂ්ට කරගන්න බැරි බව. එහි අපේ දේශීය ගතියක් සත්‍තකින්ම තියෙනවා. ඒකේ ආයේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ තියෙන උවමනාවල් හැටියට ඒ දේශීය ඔය පැල්කයි වන්නම් වගේ දේවලින් උවමනා ඉෂ්ට කරගන්න බෑ. ඉතින් මට උවමනා කළා කොහොම හරි අර ඒ දේශීය පැල්ක මේ ඔය පැල්කයි වන්නා වගේ වල තියෙන ඌරුව මගේ සංගීතයට ඇතුල් කිරීමට ක්‍රමයක් තියනවාද? හැබැයි ඒක ජනප්‍රිය විය යුතුයි. අනිත් එක ඒකම මට උවමනා කළා මෙහෙම දෙයක් කරන්න. අපේ දේශීය සංගීතයයි කියලා දෙයක් ලෝකයට දෙනවා නම් ඒක දෙන්න ඕන ඒ මිනිසුන්ට ගෝචරවන විදිහට. නැත්නම් මම හිතන්නේ අපි ওই පැල් කවියක් එහෙම නැත්නම් වන්නමක් වගේ එකක් මේ තැටියක නගල නගලා වික්කහම ඒ අරගන්න අපරදිග මිනිහා නැත්නම් වෙන කොයි හරි රටක කෙනෙක් අරගෙන මේකේ මේ රසයක් විඳින්න පුළුවන් තත්ත්වයක් ඇති කියලා මට හිතන්න බෑ. ඉතින් අරයට ගැළපෙන විදිහට අපි සකස් කරලා ඒක දෙන්න ඕනේ. දැන් මෙතෙන්දී කියන්න උවමනා කරනවා මේ කාරණේ. අප්‍රිකානු ගායිකාවක් මිරියම් මකේවා කියලා. ඒ තැනැත්තිය ඒ රටේ තියෙන මේ පැරණි ඒගොල්ලන්ගේ දේශීය ක්‍රමය අරගෙන ඒක ලෝකේටම ගැලපෙන්න සකස් කරලා විශේෂ විදේශ විනිමයක් ඒ රටට ලබා දෙනවා. මම හිතන්නේ අපේ රටෙත් වෙන්න උවමනා කරන දේ ඒකයි කියලායි. ටිකිරි ටිකිරි ටිකිරිලියා කලින් තරන් ලිඳට කිරි ටිකිරි ටිකිරිලියා කලින් තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා කලේදීන් පිරී ගියා පිරුණු කලෙන් ඉහළ ගියා කලේදීන් පිරී ගියා පිරුණු කලෙන් ඉහළ ගියා ටිකිරි උකුල නෙරා ගියා කලේ උකුල උඩට ගියා ටිකිරි උකුල නෙරා ගියා කලේ උකුල උඩට ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලෙත් තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා අතක් කලේ වටා ගියා අතක් පහළ වැටි ගියා අතක් කලේ වටා ගියා අතක් පහළ වැටි ගියා මූණ බිමට නැමී ගියා පයක් ඉදිරි බලා ගියා මූණ බිමට නැමී ගියා පයක් ඉදිරි බලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලෙත් තරන් ලිඳට ගියා ලිඳ වට කර කබරේ ගෝයා ටිකිරි දැක සංගීතය යනු හුදු වචන මාලාවකට තනු නිෂ්පාදනය කිරීමක් නොවේ. එහෙත් ගේය පදවැලකට කතා කරන තනුවක් රාගමතින් හෝ නොමැතිව නිර්මාණය කරන තැන සංගීතය දැකිය හැකිය. සුනිල් සාන්තයන් මෙන්ම WB Makuloluwa, Seetha S Kulatilaka, Lionel Ranwala, Rohana Baddage සමගින් තවත් කිහිප දෙනෙකු මේ උත්සාහය දරා තිබුණි. එය පණ්ඩිත ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මෙන්ම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අතින් තවදුරටත් පෙරට ගොස් තිබේ. ආචාර්ය කේමදාසයන්ගේ කැපවීම අත්හදා බැලීම හා පර්යේෂණ සඳහා මෙරට සංගීතඥයන්ගේ මෙන්ම බලධාරීන්ගේද සහයෝගය ලැබුණේ නම් මේ වන විටත් ශ්‍රී ලංකාවට මාවේනික සංගීත රටාවක් ඔහු අතින් නිමවන්නට ඉඩ තිබිණි. මාලාවක් සංගීතයෙන් තොරව ගායනාවක් වන්නේද නැත. ඒ ගායනාව නොමැතිව සංගීතය පදමාලාවක ඇති බවක් දැනෙන්නේද නැත. එය තුන්සිතක එක්කාසුවකි. එහෙත් ගීතයට වාහකය සපයනු ලබන්නේ සංගීතයයි. එබැවින් සංගීතය පිළිබඳව විමසිලිමත් වීම ගීතයක පදමාලාව හෝ ගායනය අමතක කිරීමක් නොවේ. මෙහිදී වැදගත් වන්නේ සංගීතයක් මතු කර ගැනීමත් එය අපගේ සංගීතයක් බවට හඳුනා ගැනීමට හැකිවීමත්ය. සූර්ය ශංකර් මොල්ලිගොඩ, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්තයන්ද මේ සඳහා උපරිම උත්සාහයක් ගෙන තිබුණද, එය ශාස්ත්‍රීය හා සම්ප්‍රදායාත්මක අධ්‍යනයක් බවට පැතිර ගියේ නැත. පසුකාලීනව අමරදේවයන් තමන්ගේ ගායනා සඳහා වන්නම් හා ජනගායනාවල රිද්ම රටා වරින් වර එකතු කරගත්තේය. මැදුර හේනට අරගෙන එනවා එලා පැදුර මැත්තේ එහි තැතපෙනවා රටාවියපු අත් දෙක මට සිහි වෙනවා කොට කවි කියවෙනවා ඉර පායා ඉර අවරට ගියාදෝ අඳ පායා අඳ අවරට ගියාදෝ ඇඳු කඳුළු මුදට එක්ුණාදෝ ඇඳු කඳුළු මුදට එක්ුණාදෝ ඇඳු කඳුළු මූදට එක්ුණාදු ළමා ලපටි නෑනා කොයි ගියා දුරහේනට අරගෙන එනවා එලා පැදුර නැත්තේ එහි දැත පෙනවා රටාවියපු අත් දෙක මට සිහි වෙනවා මට කවි කියවෙනවා උඹේ කරට මල් මාලා ගොතන්නට කරට මල් මාලා වසෙනවා ඒනේ වැට දිගට උඹේ කටින් ගීසීපද අහන්නට උඹේ කටින් ගීසීපද අහන්නට උඹේ කටේගේ සීපද අහන්නට තවමත් ගිරව් එනවා ශිල්පයේ පරමාර්ථය මෙන්ම කලාවේ පරමාර්ථයද ලෝකයේ සෑම මිනිසෙකුගේම මනසේ පවත්නා නිදහසේ හා වගකීමේ අගය වර්ධනය කිරීමයි. කලාවේ පරමාර්ථය කවර හේතුවක් නිසා හෝ අර නිදහස తాවකාලික වශයෙන් වූ අඩු කිරීම හෝ මැඩලීම හෝ විය නොහැකිය. මිනිසා කිසියම් පිටස්තර නියමයකට අනුකූල කිරීමට හෝ එයට නම් කිරීමට හෝ තුඩු දෙන කලාකෘති ඇත්තේය. ඇතැම් කෘති මිනිස් මනසේ ඇති හිංසාකාරී බව හෝ ද්වේෂය හෝ දියුණු කරන සුළු වේ. එබඳු නිර්මාණයන්හි කිසිදු වගයක් නැත. සංගීත නිර්මාණයන් පිළිබඳ දිය හැක්කේද මෙවැනිම අදහසකි. මැද්ද වටට සුදු මොරේ මල් පිපිලා සද්ද කර බමරු ඒ වගේ කියාලා ඉටිත් පැනිත් ලොව සැමටම මැතිවිලි කියලා කන්දේ දෙයන්ට පින්දී පන්නේනු කප්පාලා එල්ලන් කුනේනෝ සතුන්ගේ සුවඳ හෙළ වටේට මුංගින් ඇති වරදක් නෑ අන්තකයි හයියෙන් අල්ලන් අයියේ වැල් තුතිල්ල කන්දේ දෙයන් පල්ලා එල්ලෙන් යන්කෝ දුක් මැසිවි කියන්නේ කාටද බමරු හැමදා හැසිවිලි කියන්නේ කාටද බමරු සත්සර සවිය සමාප්ති සටහනයි මේ කතනය ලංකේෂ කටුකම්පල සමගින් සත්‍යාතත් සරණ රත්නායක නිෂ්පාදනය නදීකා ගුණරත්න. සිංහල ගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කළ ගීත රචකයාණෝ ගුවන් විදුලිය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් කළ නිවේදකයානෝ ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ දුපතුම් පොඩි ආදරේ බඳන්නා